بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් قد أفلح المؤمنون الذين هم في صلاتهم خاشعون والذين هم عن اللغو معرضون والذين هم للزكاة فاعلون والذين هم لفروجهم حافظون إلا على أزواجهم أو ما ملكت أيمانهم فإنهم غير ملومين සැබවින්ම විශ්වාසවන්තයෝ සැබෑ ජයග්‍රහණය ලැබූහ. ඔවුහු කවරහුදයත් තමන්ගේ සලාතය බිය බැතියෙන් ඉටු කරන්නාවුද නිෂ්පල දේවලින් වැලකී සිටින්නා වූද සකාත් එනම් අනිවාර්ය ආගමික බද්ධ ඉටු කරන්නා වූද තම ලිංගයන් ආරක්ෂා කරගන්නා වූද අයවෙති තම භාරියාවන් සහ නීති්‍යානුකූලව තමන් සතුවන ලදුන් හැර මෙහිලා ඔවුන් සමග සංසර්ගයේ යෙදීම නිසා ඔවුහු දෝෂාරෝපනීය නොවෙති. فمن ابتغى وراء ذلك فأولئك هم العادون والذين هم لأماناتهم وعهدهم راعون والذين هم على صلواتهم يحافظون أولئك هم الوارثون الذين يرثون الفردوس هم فيها خالدون නමුත් ලිංගික ආශාවන් නිසා යමෙක් මින් ඔබ්බට යන්නේද ඔවුහුමය සීමාව ඉක්මවන්නෝ. තවද ඔවුහු කවරහුදයක් තම අමානත් එනම් විශ්වාස භාරයන් සහ තමන්ගේ පොරොන්දු අවංකව ඉටු කරන්නා වූද තමන්ගේ සලාතයන්හි සුපරීක්ෂාකාරී වන්නා වූද අයවෙති ඔවුහුමය උර්මක්කාරයෝ ඔවුහු කවනහු දෙයත් ෆිර්දවසය එනම් ස්වර්ගය උරුම කරගන්නා වූද අයවෙති ඔවුහු එහි සදාකල් වෙසිතිී وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِينٍ ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَّكِينٍ ثم خلقنا النطفة علقة فخلقنا العلقة مضغة فخلقنا المضغة عظاما فخلقنا المضغة عظاما فكسونا العظام لحما ثم أنشأناه خلقا آخر ۖ فتبارك الله أحسن الخالقين කිරිමැටියෙහි සාරයෙන් මිනිසාපි නියත වශයෙන්ම මැව්වෙමු. පසු අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණු බිඳුවක් ලෙසින් තැන්පත් කළෙමු. පසු අපි ශුක්‍රාණු බිඳුව ලේ කැටියක් කළෙමු. ඉන් පසුව ලේ කැටිය මස් කැබැල්ලක් බවට පත් කළෙමු. අනතුරුව මස් කැබැල්ල ඇටකටු බවට පත් කළෙමු. පසුව ඇටකටු මසින් ආවරණය කළෙමු. ඉන් පසු එය එනම් එම කලලය අපි වෙනස් නිර්මාණයක් කළෙමු. නිර්මාපකයන්ගෙන් ඉතා අලංකාර නිර්මාපකයා වූ අල්له අති ශ්‍රේෂ්ඨය. ثم إنكم بعد ذلك لميتون ثم إنكم يوم القيامة تبعثون ولقد خلقنا فوقكم سبع طرائق وما كنا عن الخلق غافلين පසුව නුඹලා සියලු දෙනා සැබවින්ම මරණයට පත්වන්නේමය. පසුව කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනේ සැබවින්ම නුඹලා නැගිටුවනු ලබන්නෙහුය. තවද අපි නුඹලාට ඉහලින් මාවත් සතක් සාදා ඇත්තෙමු. අපි නිර්මාණයෙන් නොසෙලිකිලිමත් නොවීම. وأن أنزلنا من السماء ماء بقدر فأسكناه في الأرض وإنا على ذهاب به لقادرون فأنشأنا لكم به جنات من نخيل وأعناب لكم فيها فواكه كثيرة ومنها تأكلون وشجرة تخرج من طور سيناء تنبت بالدهن وصبغ للآكلين وإن لكم في الأنعام لعبرة نسقيكم مما في بطونها ولكم فيها ولكم فيها منافع كثيرة ومنها تأكلون وعليها وعلى الفلك تحملون තවද අපි නියමිත ප්‍රමාණයට අහසින් දිය පහල කළෙමු. පසු එය භූමියෙහි අපි තැන්පත් කළෙමු. තවද අපට අභිමත වී නම් එය නැතිකිරීමටද සැබවින්ම අපි ශක්ති සම්පන්නවෙමු. ඉන් පසුව එයින් එනම් එම දීන් අපි නුඹලාට මිද්දිවස්තු සහ රුග්ගොමු හටගැන්වීමු නුඹලාට එහි බොහෝ පළතුරුය එයින් නුඹලා අනුභව කරන්නෙහුය. තෙල් ලබා දෙන හා අනුභව කරන්න වුනට අභිරුචියද වූ ගසක් තූර් සයිනායි කන්දෙහි අපි බිහි කළෙමු. තවද ගව ඔටු මහේෂාදී සතුන්ගෙන් සැබවින්ම නුබලාට උගත හැකි පාඩමක් තිබේ. ඔවුන්ගේ කුසතුල ඇතිදැයින් නුබලාට පානය ලබා දෙන්නෙමු. තවද නුබලාට ඔවුන්ගෙන් බොහෝ ප්‍රයෝජනද ඇත. තවද නුබලා එයින් මස් අනුභව කරන්නෙහුය. උන් මතද නැව් මතද නුඹලා උසුල්ලන ලබන්නෙහුය. ولقد أرسلنا نوحا إلى قومه فقال يا قوم اعبدوا الله ما لكم من إله غيره أفلا تتقون فقال الملأ الذين كفروا من قومه ما هذا إلا بشر مثلكم إلا بشر مثلكم يريد أن يتفضل عليكم ولو شاء الله لأنزل ملائكة ما سمعنا بهذا في آبائنا الأولين අපි නූ සැබවින්ම ඔහුගේ ජනතාව වෙත යැවීමු. එවිට ඔහු මාගේ ජනයිනි. අල්له පමණක් අදහන්. නුඹලාට ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. නුඹලා ඔහුට බියබ්‍යතිමත් නොවන්නෙහු දැයි කිවේය. ඔහුගේ පනිවිඩය ප්‍රතික්ෂේප කළ ඔහුගේ ජනතාව සිටි ප්‍රධානි හෝ මොහු නුබලාමෙන් මනුෂ්‍යයකු මිස නැත මෙමගින් ඔහු උදක්ම නුඹලාට වඩා උසස්තත්වයක් ලබා ගැනීමට අදහස් කරයි. අල්لهට අභිමත වූයේ නම් මලක්වරුන් පහල කරන්නට තිබුණි. මෙසේ මනුෂ්‍යයකු රසුල්ුවරයෙකු ලෙස පැමිණි බව අපගේ මුතුන්මිත්තන්ගේ කාලයේ සිට අප අසා නැතැයි කියහ. إن هو إلا رجل به جنة فتربصوا به حتى حتى حين قال رب انصرني بما كذبون فأوحينا إليه أن اصنع الفلك بأعيننا ووحينا فإذا جاء أمرنا فإذا جاء أمرنا وفارت النور وفارت النور فاسلك فيها من كل زوجين اثنين وأهلك وأهلك إلا من سبق عليه القول منهم ۖ ولا تخاطبني في الذين ظلموا إنهم مغرقون සැබවින්ම මොහු උමතු වූ මිනිසෙකු මිස නොවෙයි. එනිසා ඔහු ගැන ටික කලක් බලා ඉඳනුයි ඔහු කීහ. මොවුන් මා බොරුකාරයෙකු යැයි කියහෙයින් මාගේ පරමාධිපතියානනි මට උදව් කරනු මැනවයි. ඔහු එනම් නූ කිවේය. අපගේ අධීක්ෂණය යටතේද අපගේ උපදෙස් අනුවද නැවතනනු. අපගේ අන ලැබී අත්තන් නූරය උනුවීමට පටන්ගන්නා විට සෑම ජීවයකුගින්ම යුගලයක් බැගින්ද නුඹගේ පවුලේ අයද ඔවුන්ගෙන් යමෙකුට විරුද්ධව වචනය පෙරටුවගේ අයහැර ඊට නංවාගනු. තවද අපරාධකරුවන් ගැන මට ආයාචනා නොකරනු. සැබවින්ම ඔවුහු ගිල්වනු ලබන්නෝ යැයි එවිට අපි ඔහු එනම් නූහට වහි පහල කළෙමු. فإذا استويت أنت ومن معك على الفلك فقل الحمد لله فقل الحمد لله الذي نجانا من القوم الظالمين وقل رب أنزل لي منزلا مباركا وأنت خير المنزلين إن في ذلك لآيات وإن كنا لمبتلين ثم أنشأنا من بعدهم قرنا آخرين فأرسلنا فيهم رسولا منهم أن اعبدوا الله ما لكم من إله غيره أفلا تتقون නුඹද නුඹ සමග අයද නැවට නැගගත් කල්හි අපරාධකාරී ජනයාගෙන් අප මුදවාගත් අල්لهටය සියලු ප්‍රශංසායයි කියනු. තවද මාගේ පරමාධිපතියානනි ආශීර්වාදිත ගොඩ්ඩබිමකට මා ගොඩබස්වනු මැනව. එසේ ගොඩබැස්වීමට සලස්වන්නන්ගෙන් අතිශ්‍රේෂ්ඨ වනුයේ ඔබයයි කියනු. සැබවින්ම එහි සංඥා රාශියක් ඇත. මෙසේ අපි නිරන්තරයෙන්ම ජනයා පරීක්ෂාවට ලක් කරන්නෙමු. ඔවුනට පසුව අපි තවත් ජන පරම්පරාවක් ඇති කළෙමු. නුඹලා අල්لهට පමණක් අවනතවනු. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. නුඹලා ඔහුට බියබැතිමත් නොවන්නෙහු දැයි අවවාද කරන රසුල්වරයෙකු ඔවුන් අතුරින්ම අපි පහල කළෙමු. وقال الملأ من قومه الذين كفروا وكذبوا بلقاء الآخرة وأترفناهم وأترفناهم في الحياة الدنيا ما هذا إلا بشر مثلكم ۖ إلا بشر مثلكم يأكل مما تأكلون منه ويشرب مما تشربون ولئن أطعتم بشرا مثلكم إنكم إذا لخاسرون ඔහුගේ ජනයා තුරින් දහම් පනිවිඩිය ප්‍රතික්ෂේප කළ අයගේද පරලොව හමුවීම බොරුයැයි කී අයගේද මෙලොව ජීවිතේ සමෘද්ධිය ඔවුන්ට අප දුන්නා වූ අයගේ ප්‍රධානීහුද මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස නැත නුඹලා අනුභව කරන දෙයින් ඔහුද අනුභව කරයි නුඹලා පානය කරන දෙයින් ඔහුද පානය කරන්නේයයි කීහ නුඹලා වැනි මිනිසෙකුට නුඹලා කීකරුවන්නේ නම් සැබවින්ම එවිට නුඹලා පරාජිතයෝ වෙති أيعدكم أنكم إذا متم وكنتم ترابا وعظاما أنكم مخرجون هيهات هيهات لما توعدون إن هي إلا حياتنا الدنيا نموت ونحيا وما نحن بمبعوثين إن هو إلا رجل افترى على الله كذبا وما نحن له بمؤمنين قال رب انصرني بما كذبون قال عما قليل ليصبحن نادمين فأخذتهم الصيحة بالحق فجعلناهم غثاء فبعدا للقوم الظالمين නුබලා මැරි තවද නුබලා දූවිලි සහ ඇටකටු වූ කල්හි සැබවින්ම නුබලා නැගිටුණු ලබන්නෙහු දැයි ඔහු නුබලාට ප්‍රතිඥා දෙන්නේද දූරය බොහෝ දූරය නුබලාට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ අපගේ මෙම ලෞකික ජීවිතය හැර වෙනත් ජීවිතයක් නැත. අපි මැරෙන්නෙමු. තවද අපි ජීවත්වන්නෙමු. අපි නැවත මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන්නෙමු. අල්له ගැන බොරුවක් ගෙතු මිනිසෙකු මිස ඔහු නැත. එනිසා අපි ඔහු විශ්වාස කරන්නවන් නොවිම්. ඔවුන් මා බොරුකාරයෙකු යැකි නිසා ඔවුනට විරුද්ධව මට උදව් කළ මැනවයි ඔහු එනම් එම රසූල්වරයා කියය. ටික කලකින් ඔවුහු කනස්සලුවන්නෙහුමයැයි ඔහු එනම් අල්له කියය. පසුව බිහිසුණු හඬ නිසිලෙස ඔවුන් හසු කළේය. එවිට අපි ඔවුන් පරණඩැල් මෙෙන් කළෙමු. අපරාධකාරී ජනයා තුරන්වේවා. ثم ثم أنشأنا من بعدهم قرونا آخرين ما تسبق من أمة أجلها وما يستأخرون ثم أرسلنا رسلنا تترى كلما جاء أمة رسولها كذبوه فأتبعنا بعضهم فأتبعنا بعضهم بعضا وجعلناهم أحاديث فبعدا لقوم لا يؤمنون අනතුරුව ඔවුනට පසු අපි වෙනත් ජන සමාජයක් ඇති කළෙමු. කිසිම ජනකොටසකට ඊට නියමිත කාලසීමාව පෙරටු කරවන්නට නොහැකිය. තවද ඔවුනට එය පමාකරවන්නටද නොහැකිය. ඉන් පසුව අපගේ රසූල්වරුන් අන්නු පිළිවෙලින් අපි පහල කළෙමු. ජනතාවක් වෙත ඔවුන්ගේ රසූල්ුවරයෙකු පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහු බොරුකාරයෙකු ලෙස සැලකූහ. එවිට ඔවුන්ගෙන් ඇතමෙකු ඇතමෙකුට පසු දඩුවම් විඳින්නට පිළිවෙලින් සැලස්වීමු. තවද අපි ඔවුන් හුදු ජනප්‍රවාද කතාවක් බවට පත් කළෙමු. විශ්වාස නොකරන ජනයා තුරන්වේවා. ثم أرسلنا موسى وأخاه هارون بآياتنا وسلطان مبين إلى فرعون وملئه فاستكبروا وكانوا قوما عالين فقالوا أنؤمن لبشرين مثلنا وقومهما لنا عابدون فكذبوهما فكانوا من المهلكين ولقد آتينا موسى الكتاب لعلهم يهتدون وجعلنا ابن مريم وأمه آية وآويناهما وآويناهما إلى ربوة ذات قرار ومعين පසුව අපේ සංඥා සහ පැහැදිලි අන බලය සහිතව මූසා සහ ඔහුගේ සොයුරු හාරුන් එව්වෙමු. ෆිරවුන් සහ ඔහුගේ ප්‍රධානීන් වෙත. එවිට ඔවුහු උඩඟු වූහ තවද ඔවුහු අහංකාර ජනතාවක්ද වූහ. අප වැනි මනුෂයෙන් දෙදෙනෙකු කෙරෙහි අපි විශ්වාස කරන්නෙමුද. ඔවුන් දෙදෙනගේ ජනයාද අපට වහලුන්ව සිටියදී යැයි ඔවුහු කීහ. තවද ඔවුන් දෙදෙනා බොරුකාරයෙන් ලෙස ඔවුහු සැලකුහ. එහෙයින් ඔවුහු විනාශ කරනු ලබන්නන්ගෙන් වූහ. ඔවුන් යහමග වනු පිණිස අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවමු. එමෙන්ම මරියම්ගේ පුත්‍රයාද ඔහුගේ මවද මිනිස් සංහතියට සංඥාවක් කළෙමු. තවද දිය උල්පතකින් යුත් විවේකී අභය ස්ථානයක් වූ උස්තලාවක ඔවුන් දෙදෙනාට රැකවරණය දුනිමු. يا أيها الرسل كلوا من الطيبات واعملوا صالحا إني بما تعملون عليم وإن هذه أمتكم أمة واحدة وأنا ربكم فاتقون رسول ورني පිවිතුරු දැයින් අනුභව කරව. තවද දැහැමි කටයුතුවල යෙදෙව්. නුබලා කරන දෑ සැබවින්ම මම හොඳින් දනිමි. සැබවින්ම නුබලාගේ මෙම සමාජය එක්කම ජන සමාජයකි. තවද මම නුබලාගේ පරමාධිපතිවෙමි. එහෙයින් මට පමණක් පිය බැතිමත් වව්. أمرهم بينهم زبرا كل حزب بما لديهم فرحون فذرهم في غمرتهم حتى حين أيحسبون أنما نمدهم به من مال وبنين نسارع لهم في الخيرات بل لا يشعرون إن الذين هم من خشية ربهم مشفقون والذين هم بآيات ربهم يؤمنون والذين هم بربهم لا يشركون والذين يؤتون ما آتوا وقلوبهم وجلة أنهم إلى ربهم راجعون أولئك يسارعون في الخيرات وهم لها سابقون එසේ තිබියදීත් ඔවුන් එනම් එම ජනයා ඔවුන්ගේ කටයුතු ඔවුන් අතර බෙදා වෙන් කරගත්හ. එක් එක් පක්ෂය තමන් සතු දැයින් ප්‍රමුදිත වෙති. එහෙයින් ටික්ක කාලෙකට ඔවුන් ඔවුන්ගේ නොතැකීමෙහි කිඳා සිටීමට ඉඩහරි. අප ඔවුනට ධනයද දරුවන්ද බහුල කිරීම ගැන ඔවුහු කුමක් සිතන්නෙහිද. අප ඕනට යහදෙයින් කඩිනම් කරන්නෙමු යැයි සිතන්නෙහිද. නැත ඔවුහු කාරණී යථාර්ථය තේරුම් නොගනිති. සැබවින්ම තම පරමාධිපතිට ගෞරව සම්ප්‍රයුක්තව බියවන්නා වූ අයද. තම පරමාධිපතිගේ සංඥා කෙරෙහි විශ්වාස තබන්නා වූ අයද. තම පරමාධිපතිට සමානයන් නොතබන්නා වූ අයද සැබවින්ම ඔවුන් තමන්ගේ පරමාධිපති වෙත ආපසු පැමිණින්නේ යැයි සිතමින් ඔවුන්ගේ සිත බියබැතියෙන් යුතුව ඔවුන් දෙන දැය දෙන්නා වූද මේ අය යහදෙයෙහි කඩිනම් කරන්න ඕද වෙති තවද මොවුහු ඒවායේ පෙරමුණගත්තෝ වෙති ولا نكلف نفسا إلا وسعها ولدينا كتاب ينطق بالحق وهم لا يظلمون بل قلوبهم في غمرة من هذا ولهم أعمال من دون ذلك ولهم أعمال من دون ذلك هم لها عاملون حتى إذا أخذنا مترفيهم بالعذاب إذا هم يجأرون لا تجأروا اليوم إنكم منا لا تنصرون قد كانت آياتي تتلى عليكم فكنتم على أعقابكم تنكصون مستكبرين به سامرا تهجرون أفلم يدبروا القول أم جاءهم ما لم يأت آباءهم الأولين أم لم يعرفوا رسولهم فهم له منكرون යමෙකුට ඔහුට ඉසිලිය හැකි ප්‍රමාණයට මිස අපි බර නොපටවමු. තවද සත්‍යය පවසන ග්‍රන්ථයක් අප සතු ඇත. ඔවුනට අසාධාරණ කර නොලැබේ. එහෙත් ඔවුන්ගේ සිත් මේ ගැන නොතැකීමෙහිය. ඒ හැර ඔවුනට වෙනත් කටයුතු ඇත. ඔවුහු එය තිගටම කරන්නාහුය. විගස අප ඔවුන්ගේ සුකෝප බෝගීන් දඩුවමින් හසු කළහොත් එවිට ඔවුහු විලාපනගති. මෙදින නුඹලා විලාප නොගනු. සැබවින්ම අද නුඹලා අපෙන් උදව් නොලබන්නෝය. සැබවින්ම මාගේ වදන් නුඹලාට හදාරවනු ලද්දේය. එවිට නුඹලා එය විශ්වාස නොකරමින් නොබලාගේ විළුම්භ මත පසුබැස්සාහුය. තවද උඩංගු වී රාත්‍රී කාලයේ දොඩන්නන් ලෙසින් ඒ ගැන නිෂ්පල කතා කියමින් නුබලා පසුබැස්සාහුය. ඔවුන් කිසිදාක තේවවදන් මෙනෙහි නොකළෙහිද. නැතහොත් ඔවුන්ගේ මුතුන් මිත්තන් වෙත නොපැමිණි දෑ ඔවුනට පැමිණියේද. නැතහොත් ඔවුන් ඔවුන්ගේ රසූල්වරයා නොදැන සිටි නිසා අමුත්තෙකු ලෙසින් ඔවුහු ඔහු ප්‍රතික්ෂේප කරන්නෙහිද. أم يقولون به جنة بل جاءهم بالحق وأكثرهم للحق كارهون ولو اتبع الحق أهواءهم لفسدت السماوات والأرض لفسدت السماوات والأرض ومن فيهن بل أتيناهم بذكرهم ۖ بل أتيناهم بذكرهم فهم عن ذكرهم معرضون أم تسألهم خرجا فخراج ربك خير وهو خير الرازقين وإنك لتدعوهم إلى صراط مستقيم نتهت ඔහුට ජින්නුවෙකු ආවේශ වී ඇතැයි ඔහු කියන්නෙහිද. නොයසේය ඔහු පරම සත්‍යය සමඟ ඔවුන් වෙත පැමිණියය. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පරම සත්‍යයට දේශ කරන්න ඕය. පරම සත්‍යය ඔවුන්ගේ සිතුවිල් අනුගමනය කළේ නම් අහස්ද මහපොළොවද එහි අයද දූෂිතවන්න ඕය නො එසේය අපි ඔවුනට ඔවුන්ගේ සිහිවටන දුනිමු. ඒත් ඔවුහු ඔවුන්ගේ සිහිවටනෙන් වැලකින් නෝය. නැතහොත් නුඹ ඔවුන්ගෙන් කිසියම් වන්දියක් ඉල්ලන්නේද. එසේනම් නුඹගේ පරමාධිපතිගේ වන්දිය ඉතා හොඳය. තවද ඔහු පාරිභෝග සපයන්නන්ගෙන් වඩා හොඳය. නියත වශයෙන්ම නුඹ ඔවුන් රිජුමාර්ගයට කැඳවන්නේය. وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِنْ ضُرٍّ لَلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ حتى إذا فتحنا عليهم بابا ذا عذاب شديد إذا هم إذا هم فيه مبلسون පරලොව ගැන විශ්වාස නොකරන අය සැබවින්ම රිජුමාර්ගයෙන් හැරෙන් නෝමය. අප ඔවුනට දයාඩුවී ඔවුන් පෙළනු ලැබූ විපතින් අප ඔවුන් පහකලේ නම් ඔවුන් ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි අන්ද ලෙස එල්බ සිටිනු ඇත. සැබවින්ම අපි ඔවුන් දඩුවමින් හසු කළෙමු. ඒත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටහත් නොවූහ තවද ඔවුහු බැගෑ පත්වී කන්නලව් නොකරන්න ඕය. අප ඔවුන් කෙරෙහි දැඩි දඩුව මේ දොරටු විවෘත්ත කළ විට ඔවුහු බලාපොරොත්තු සුන් වූවෝ වෙති. وهو الذي أنشأ لكم السمع والأبصار والأفئدة قليلا ما تشكرون وهو الذي ذرأكم في الأرض وإليه تحشرون وهو الذي يحيي ويميت وله اختلاف الليل والنهار أفلا تعقلون නුබලාට ඇසීම දැකීම හා සිතීම ඇති කළේ ඔහුමය. එහෙත් ස්වල්පයකි නුබලා කළගුණ සලකනුයි. තවද නුබලා මහපොළොව මත වර්ධනය කළේද ඔහුමය. තවද ඔහු වෙතමය නුබලා නැවත එක් රැස් කරනු ලබන්නේ. ඔහුමය ජීවේ දෙන්නේත් මරණය පමුණුවන්නේත්. තවද රාත්‍රියද දහවලද වෙනස්වීම ඔහු නිසාමය. නුබලා තේරුම් නොගන්නෙහිද. بل قالوا مثل ما قال الأولون قالوا أإذا متنا وكنا ترابا وعظاما أإنا لمبعوثون لقد وعدنا نحن وآباؤنا هذا من قبل إن هذا إن هذا إلا أساطير الأولين නොඑසේය පැරැන්නන් කීදෑ ලෙසම ඔවුහුද කියන්නෝය. අප මැරී දූවිලි බවටද ඇට කටු බවටද පත් වූ කල්හි අප නැගිටුණු ලබන්නේ දැයිද ඔවුහු කියති. මීට පෙර අපද අපගේ මුතුන්මිතෝද මෙම ප්‍රතිඥ්ඥාව දෙනු ලැබුවෙමු. මෙය පැරන්නන්ගේ කතාන්තර මිස නැත. قل لمن الأرض ومن فيها إن كنتم تعلمون سيقولون لله قل أفلا تذكرون قل من رب السماوات السبع ورب العرش العظيم سيقولون لله قل أفلا تتقون قل من بيده ملكوت كل شيء وهو يجير ولا يجار عليه وهو يجير ولا يجار عليه إن كنتم تعلمون سيقولون لله قل فأنا تسحرون بل أتيناهم بالحق وإنهم لكاذبون මහා පොළවද එහි අයද කවරෙකුට දැයි නොබලා දන්නෙහුනම් මට කියවුයි නබි මුහම්මද පවසව්. අල්لهට යැයි ඔහු කියන්නෝය. එසේ නම් නුඹලා මෙනෙහි නොකරන්නේ දැයි නබි මුහම්මත් අසව්. අහස් සතෙහි පරමාධිපතිද අසිරිමත් අර්ශ්හි පරමාධිපතිද කවුරුන් දැයි නබි මුහම්මත් අසව්. අල්لهට යැයි ඔහු කියන්නෝය. එසේ නම් නුඹලා ඔහුට බිය බැතිමත් නොුවන් නෙහුදැයි නබි මුහම්මත් අසව්. සියලු දෑහි ආධිපත්‍යය කවරෙකු අතෙහිද ඔහු ආරක්ෂාව සලසන්නේය. ඔහුට ආරක්ෂාව සලසනු නොලබන්නේය. නුබලා දන්නෙහු නම් යැයි නබි මුහම්මත් විමසව්. අල්ලාට යැයි ඔහු කියන්නෝය. එසේ නම් නුබලා වශී කරනු ලැබුවේ කෙසේ දැයි නබි මුහම්මත් අසව්. නො එසේය අපි ඔවුන්නට පරම සත්‍යය ගෙනදුනිමු. එහෙත් නිසැකවම ඔවුහු බොරු කියන්නෝ වෙති. ما اتخذ الله من ولد وما كان معه وما كان معه من إله إذا لذهب كل إله بما خلق ولا على ولا على بعضهم على بعض سبحان الله عما يصفون عالم الغيب والشهادة فتعالى عما يشركون الله කිසිදු දරුවෙකු නොගත්තේය ඔහු සමග කිසිදු දෙවියෙක්ද නොවූයේය ඒ එසේ වූවානම් සෑම දෙවියෙක්ම තමන් නිර්මාණය කළ දෑ රැගෙන යන්නේය තවද ඇතමෙක් ඔවුන්ගේ ඇතමෙකුගෙන් උත්කෘෂ්ට වන්නේය ඔවුන් ආරෝපනය කරන දැයින් අල්له සුවිශුද්ධය ඔහු ගුප්ත දෑද ප්‍රසිද්ධ දෑද දන්නේය ඔවුන් සමානයන් තබන දැයින් ඔහු අතියුත් කෘෂ්ටය ඔන් ලොබ්බිඉන්න ما تُرِيَنِّي مَا يُوعَدُونَ رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ وَإِنَّا عَلَىٰ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ نحن أعلم بما يصفون وقل رب أعوذ بك من همزات الشياطين وأعوذ بك رب أن يحضرون حتى إذا جاء أحدهم الموت قال رب ارجعون لعلي أعمل صالحا فيما تركت كلا إنها كلمة هو قائلها ومن ورائهم برزخ إلى يوم يبعثون මාගේ පරමාධිපතියානනි ඔවුනට දෙන බවට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ මා ඔවුන් අතර සිටින කාලය තුළ ඔබ මට පෙන්වනු මැනවයි නබි මුහම්මත් කියනු. මාගේ පරමාධිපතියානනි මා අපරාධකාරී ජනතාව සමඟ එක් නොකරුණු මැනව. අප ඔවුනට ප්‍රතිඥත කළ දෑ නුබට පෙන්වීමට සැබවින්ම අපට හැකියාව ඇත. නබි මුහම්මද උතුම් දැයින් අදමදෑ පලවාහරිනු. ඔවුන් ආරෝපනය කරන දෑ අපි හොඳින් දනිමු. තවද මාගේ පරමාධිපතියානනි ශෛතානුන්ගේ පෙළඹවීම් වලින් මම ඔබගෙන් පිහිට පතමී කියනු. මාගේ පරමාධිපතියන්නේ ඔවුන් මා සමීපයට ඒමෙන් වැලැක්වීමටද මම ඔබගේ පිහිට පතමී කියනු. ඔවුන්ගෙන් යමෙකුට මරණය පැමිණි කල්හි මාගේ පරමාධිපතියන් මා ආපසු ලොවවෙත යවනු මැනවයි කියන්නේය. මන්ද මා අත්හල දෑහි මට යහකම් කරන්නට හැකිවනසේ මා ආපසු යවනු මැනව නැත සැබවින්ම එය ඔහු කියන වදනක් පමණි යළි නැගිටුවනු ලබන දිනේ දක්වා නැවත මෙලොවට ඒමෙන් වලක්වන ආවරණයක් ඔවුන් ඉදිරි පසින් ඇත. فإذا نفخ في الصور فلا أنساب بينهم يومئذ يومئذ ولا يتساءلون فمن ثقلت موازينه فأولئك هم المفلحون ومن خفت موازينه فأولئك الذين خسروا أنفسهم فأولئك الذين خسروا أنفسهم في جهنم خالدون තවද සූර් නම් හොරනෑව පිමිණු ලබන කල්හි ඔවුන් අතර පවතින සෑම ලෞකික සම්බන්ධතාවක්ම එදින අවසන් වන්නේය. තවද ඔවුනොවුන් අතර විමසීම් නොකරන්නේය. එවිට යමෙකුගේ තරාදිය බරවන්නේද ජයග්‍රහණය ලබන්නෝ ඔවුහුමය තවද යමෙකුගේ තරාදිය සැහැල්ලුවන්නේද තම ආත්මය නැතිකරගත්තෝ ඔවුහු වෙති ඔවුහු නිරයෙහි සදාකල් වෙසින් නෝය تلفح وجوههم النار وهم فيها كالحون ألم تكن آياتي تتلى عليكم فكنتم بها تكذبون قالوا ربنا غلبت علينا شقوتنا وكنا قوما ضالين ربنا أخرجنا منها فإن عدنا فإنا ظالمون قال اخسأوا فيها ولا تكلمون ගින්න ඔවුන්ගේ මුහුණු දරුණු ලෙස දවාලයි. එහිදී ඔවුන්ගේ තොල් හැකිලෙන්නේය. මාගේ වදන් නුබලාට හදාරව නොඩැබුවේද. එවිට නුබලා ඒවා බොරු යැයි කිය හැයි ඔවුනට කියනු ලබන්නේය. අපගේ පරමාධිපතියානනි අපගේ අවාසනාව අප අභිබවාගියය. තවද අපි නොමගගිය ජනතාවක් වීමුයි ඔවුහු කියති. අපගේ පරමාධිපතියානනි අප මෙයින් බැහැර කරනු මැනව. මින් පසුව අප නපුර වෙත ආපසු හැරුණේ නම් සැබවින්ම අපි වැරදිකරුවෝ වන්නෙමු යැයි ඔවුහු කීහ. අවමානයෙන් යුතුව මේ රැඳී සිටිනු මට කතා නොකරනුයි ඔහු එනම් අල්له කියන්නේය إنه كان فريق من عبادي يقولون ربنا آمنا فاغفر لنا فاغفر لنا وارحمنا وأنت خير الراحمين فاتخذتموهم سخريا حتى أنسوكم ذكري حتى أنسوكم ذكري وكنتم منهم تضحكون إني جزيتهم اليوم بما صبروا أنهم هم الفائزون අපගේ පරමාධිපතියානනි නියත වශයෙන්ම අපි විශ්වාස කළෙමු. එනිසා අපට සමාව දෙනු මැනව. අපට දයාලුව මැනව. ඔබ දයාලුවන්නන්ගෙන් ඉතා හොඳයයි කියන පිරිසක් මාගේ ගැත්තන්ගෙන් වූහ. නුබලා මා සිහිකිරීම අමතක කරන තරමට නුබලා ඔවුන් සමච්චලයට ගත්තෝය. තවද නුබලා ඔවුනට සිනාසුනාහුය. ඔවුන්ගේ ඉවසිලිවන්ත භාවය නිසා අදදින සැබවින්ම මම ඔවුනට තිලින ලබාදෙමි. සැබවින්ම ජයග්‍රාහකයෝ ඔවුහුමය. قال كم لبثتم في الأرض عدد سنين قالوا لبثنا يوما أو بعض يوم فاسأل العادين قال إن لبثتم إلا قليلا لو أنكم كنتم تعلمون أفحسبتم أنما خلقناكم عبثا وأنكم إلينا لا ترجعون فتعالى الله الملك الحق لا إله إلا هو رب العرش الكريم ومن يدع مع الله إلها آخر لا برهان له به لا برهان له به فإنما حسابه عند ربه إنه لا يفلح الكافرون وقل رب اغفر وارحم وأنت خير الراحمين නුබලා අවුරුදු ගණනින් කුපමනකල් මහ පොළොවෙහි වාසය කළේ දැයි ඔහු එනම් අල්له කියන්නේය අපි දවසක් හෝ දවසකින් කොටසක් වාසය කළෙමු ගණන් ගන්නන්ගෙන් අසනු මැනවයි ඔහු කියති නුබලා සුළු කලක් මිස වාසය කළේ නැත නුබලා දන්නේ හුනම් යැයි ඔහු එනම් අල්له කියන්නේය අප නිකමට නුබලා මැව්වේ යයිද සැබවින්ම නුබලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යයිද නුබලා සිතන්නෙහුද සත්‍යය රජු වූ අල්ලා අතියුත් කෘෂ්ටය ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත ඔහු උදාර අර්ශයේ පරමාධිපතිය යමෙකු අල්ලා සමඟ වෙනත් දෙවිඳෙකුට ආයාචනා කරයි නම් ඒ සඳහා ඔහුට කිසිම සාධකයක් නැත ඔහුගේ ගණන් ගැනීම ඔහුගේ පරමාධිපතිගේ සන්නිධානයහිය ප්‍රතික්ෂේප කරන්නෝ ජය නොලබන්නෝය මාගේ පරමාධිපතියානනි සමාව දෙනු මැනව. තවද දයාලුව මැනව. දයාලු වන්නන්ගෙන් ඔබ ඊතා හොඳයයි නබි මුහම්මද් පවසව.